පරාජයට පත්වන්නෝ. මෙසේ ඉදිරියට යෑමේ තේරුමක් නැත්තා සසර පුරුදු අනුව ආවරණ රළ වේගයට අසු වී දුක් මුහුදේම ගිලෙනු පෙනේ. මෙබඳු පුද්ගලයෝ දෙපරිද්දකින් දුකෙහි ගැලෙති. ඇතැම් හෝ පෙරලා ගිහි කම් කටළු මැද රැඳීමට ප්‍රිය කෙරෙති. තවත් කොටසක් අර බිහිසුණු කම්කටොළු අතරේම පරමාර්ථයක් නැතිව ගැවසෙන්නාහ. ඒ දෙකොටසම ජයවීමක් තේරුම් නොගත්තෝය. ගිහිගේ නික්ම සසුනට බසින බොහෝ දෙනා නියම තේරුමක් ඇතිව එයට බසින්නෝ නොවෙති. ඇතැම්හු අනුන්ගේ බසට යට වී එයට බසිති. තවත් කොටසක් පුද්ගලික සිත් අමනාපයකින්ද ගිහිගෙය අත්හරිති. ඒ අමනාපකම් මගහැරෙන විට යලිත් කුණුවලේ එරෙන්නට යන්නාහ. ඇතැම්හු ස්වකීයන්ට දඬුවම් සඳහා ටික කලකට ඔවුන්ගෙන් ඈත් වන්නාහ. රුචි කරන්නා වූ අනුගාමිකයන් ලැබුණු විගස යලිත් පෙර පුරුදු වැඩපිළිවෙල අනුගමණයට නොපසු වස්නාහ. තව තවත් ලෞකික බලාපොරොත්තු සම්පූර්ණ නොවන විට අබිනික්මන් අදහස කඩ කර ගනිති. ගිහිගේ නික්මෙන්නා තුල සසර දුක ගැන තරමක හෝ වැටහීමක් තිබිය යුතුය. කෙලෙසුන්ගේ ආදීනව පක්ෂයේද බොහෝ දුරට තේරුම්ගෙන තිබිය යුතුය. ඇත්ත වශයෙන් මේ තේරුම් දෙක තිබේ නම් යෝගාවචර ජීවිතයේදී ලැබෙන කවර තරමේ පීඩාවකින් හෝ සිත් පෙරලා ගන්නට නොබසින්නාහ. මේ අඩුපාඩුව නිසාම ගිහිගෙයින් නික්ම යෝගාවචර ජීවිතය ඇරඹුවාහු නිවන් පසක් කිරීමට ඉදිරිපත් වූවාහු ලාභ කීර්ති ප්‍රශංසාවනට ගිජුව ඒවා වැඩි වැඩියෙන් උපදවා ගැනීමට වමාරාකන සතුන් අනුගමනය කරන්නන් මෙන් නොඑක් විට ප්‍රතිපත්ති මාර්ගය වෙනස් කරනු අපට දක්නට ලැබේ. නිවන් මඟ අහුරාගෙන සසර ගමන් මඟ එලිපෙහෙලි කොටගෙන විවිධ ස්ථානයන්ගෙන් හා පුද්ගලිකව හදා වඩා ගන්නා දායක පිරිසෙන් හා අතවැසි පිරිසෙන් හා ධන සම්භාරයෙන්ද ආඩ්‍යව කල් ගෙවනු පෙනේ. ඔවුන්ගේ කුටුම්බ සංරක්ෂණයට අපේ ඇති ඊර්ෂ්‍යාවක් නැත. ධර්මය හා ධර්ම මාර්ගය නොපිටට හරවාලමින් කරන මේ ශාසන විලෝපය ගැන සංවේගය පළ කරමු. ගිහි පැවිදි උභය පක්ෂයටම නුවණැස පෑදේවා. විතර්ක විජය යෝගාවචර ජීවිතයට ඇතුළත් වූවහුට මර සෙනගමෙන් විතර්ක ධාරාවෝ ගලා එන්නට පටන් ගන්නාහ. මේ විතර්කයෝ නව කොටසකට බෙදා දක්වන ලද්දාහ. ඒ මෙසේයි. 1. කාම විතර්ක. කාම වස්තුන් පිළිබඳ කල්පනාවෝ. 2. ව්‍යාපාද විතර්ක. පරහට හානියක් පීඩාවක් වනසේ කරන කල්පනා වූ 3 විහිංසා විතර්ක පරාහට හිංසාවක් කිරීම ගැන කල්පනා වූ 4 ඥාති විතර්ක නෑයන් ගැන පහළවන විතර්කයෝ කල්පනා වූ 5 ජනපද විතර්ක ඒ ඒ නගර ජනපදයන් ගැන පහළවන කල්පනා වූ 6 අමර විතර්ක නොමරි කල් ගෙවීම ගැන පහළවන කල්පනාවෝ 7 පර අනුද්දේතා පටිසංයුත විතර්ක පරාහට අනුකම්පා කිරීම ගැන පහළවන සංකල්පනාවෝ 8 ලාභ සක්කාර පටිසංයුක්ත විතර්ක ලාභ සැලකිලි ලැබීම ගැන පහළවන සංකල්පනාවෝ 9 නමය අනවඤ්ඤත්තති පටිසංයුත්ත විතක්කයෝ අවමන් නොලබෙන කල් ගෙවීම ගැන කල්පනා වූ මේ විතර්කයන්ගෙන් ඇතැම් විතර්ක එක එල්ලේ අකුසලයට බර නොවුවද කුසල් සැටියට පෙනී සිටියද ඒකාන්ත වූ අකුසල වූ විතර්ක ඇද ගැනීමට උපකාර වන්නාහ යෝගාවචර తත්වයේ කෙලෙසාලන ගතිද එහි ඇත. එහෙයින් මේ හැම විතර්කයක්ම දැනෙන විටම මෙනෙහි කර ඈත් කරගන්නට පුරුදු විය යුතුය. මේ විතර්කයෝ මාර සේනාවෝය. මොවුන්ගෙන් බේරී යෑම යෝගාවචර ජීවිතයක් ගත කරන මට අයිති ලොකුම යුතුයකමකයි මා ගමන් කර යුත්තේ මැදුම් පිළිවෙතේය. මේ විතර්කයෝ අන්තයකට වැටී ගත්තෝය. මේවා ඔස්සේ ගමන් කරන්නට සිතට ඉඩදීමෙන් වන්නේ මා පැතූ ලෝතුරු මග සොයාගෙන යන ගමන අසාර්ථක වීමය. කියා මෙසේ සලකා මෙනෙහි කිරීමෙන් විතර්ක නිග්‍රහය කොට මේ විෂම භූමිය ඉක්මගත හොත් ඒ දක්ෂ යෝගාවචරයේකී තමා තෝරාගත් කමටහනට සිත යොදාගෙන පර්යංකාසනයෙහි දෙතුන් පැයක් කල් ගෙවීම ඔහුට දුෂ්කර නැත. වේදනාවෙන් පීඩාද ඔහුට නැත. සමාධිය දියුණු කරගැනීමේ අවස්ථාව එළඹී ඇත. මග හැරී යන යා යුතු මග දැන් අපි යෝගාවචරයාට තමා යා යුතු මඟ හැරී යන සැටිද පෙන්වා දීමට උත්සාහ කරමු. විතර්ක නිග්‍රහයෙන් ජයක් ලැබගත් අපේ මේ යෝගාවචරයා බාහිර කිසිදු දෙයකට නොපැළඹෙන සුළු අහිංසක පුද්ගලයෙකි. සුදුසු යෝගාවචර ගුණ නොමැතිව යෝගාවචර නමින් සිටිනා පුද්ගලයන් දෙස බල බලා කල් ගෙවූ මහජනයා මේ පුද්ගලයන් දැකීමෙන් පහළ කරගන්නේ රහතුන් වහන්සේ යන හැඟුමකි. එහෙයින් දැන් මොහු වටා නොඑක් දෙනා එතෙන්නට පටන් ගන්හ. අනුන් සිත් ගැනීමේ අදහසින් ඉරියව් පැවැත්වීම ඔහුට නොකර පැහැර හැරිය නොහැකි තැනටපත් වෙයි. ඔවුන්ගේ නොඑක් විදිහේ සිතඟි ඉටු කිරීමට නොගොස් නොවිසිය නොහැකි තැනට පැමිණෙයි. වටින් පිටින් නොඑක් විදිහේ ලාභ කීර්ති ප්‍රශංසාව ගලා එන්නට පටන් ගන්හ. මේ පිරිසිදු අදහසින් ගමන්ගත් පුද්ගලයා අර ලාභ කීර්ති ප්‍රශංසා මහා මඩෙහි එරී ගනී. එයින් ගොඩ ඒමට නොහැකි තරමටම හේ මේ මහ මඩෙහි එරී ගනි. කල් ඇතිව මේ ආදීනව තේරුම් කරගෙන සිටින්නට බැරිවීම නිසා යට වී තිබූ කෙලෙස් කසල යලිත් මතුවන්නට පටන් ගනී. අන්ත පරිහානියකට වැටෙන මේ යෝගාවචරයා කිසි ලෙසකින් මතුවිය නොහෙනසේ ඒ මහ මඩෙහි එරී කල් ගෙවයි. ඔහුට ලෝතුරා ගුණ අමතක වී ඇත. සසර දුක බව අමතක වී ඇත. කෙලෙසුන්ගෙන් මහා ආදීනව රාශියක් අමතක වී ඇත. දැන් ඔහුට තමා යන්නේ කවර මගකද කියා සැලකීමක් නැත. සසර මහා දුක් මුහුදේ පෙරළෙමින් කල්යවයි. මේ පුද්ගලයාට සිදු වූයේ මහා විපතකි. එහෙත් ඔහුට හෝ ඔහු වටා සිටි ජනයාට හෝ එබඳු අදහසක් පහළ නොවේ. මේ හැම දිනම කල් ගෙවන්නේ මාරයාගේ අධිරාජ්‍යය නොවේද? මේ පුදුමයක් නොවේ. ඉදිරි ගමනේදී ලැබෙන මාරක බාධක රාශිය. දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ යනාදීන් වදාළ බුදු පියාණන්ගේ බණ සිතරගත් යෝගාවචරයා අනුන්ගේ අපෝපස්සානයට නොරවටේ. අනුනුත් අනුන්ගේ පිදවිලිත් මනවින් තේරුම්ගෙන තණ්හා වසික නොවි සිහිනුවන ඇතිව පරිභෝග කරමින් තමාගේ ඉදිරියට තිබෙන බරපතල වැඩ රැස පිළිබඳව මනවින් තේරුමක් සිතින්ගෙන භාවනා මානසිකාරේ හොඳින් යෙදෙයි. මෙසේ අනුන් ගැන නොබලා අනුන්ගේ ඕනෑ අපාකම් ගැන නොසලකා තමාගේ භාවනා කෘත්‍යම වැඩි දියුණු කරගෙන යාමට උත්සාහ කරන මෙබඳු යෝගාවචරයා ගැන මේ කාලයේ ගිහි පැවිදි සමාජ දෙකම සලකන්නේ හිතුවක්කාර පිස්සෙකු ලෙසිනි. ගුණය දන්නා ගුණගරුක උතුමන් විසින් හිස මුදුනෙන් පිළිගන්නා මේ නිවන් මගට පිළිපන් පුද්ගලයා අද වැඩිහිටි ගිහි පැවිදි බොහෝ දෙනා සලකන්නේ අහක දමන බුලත් කෙළපිර වූ පරික්කමකටත් වඩා පහත් කොටය. අහෝ සසුන් පිළිවෙත් මගක් පිරිහීමේ මහ මගට වැටී යන හැටි. බුදුන් රහතුන් පවා සලකන ගරු කරන ආරද්ධ විරිය සා තච්චකාරී නිබ්බාන සච්ච කිරියාවෙහි යුත්තප්පයුත්ත යෝගාවචරයා ඇසුරු කරන්නන් හට තදින් අප්‍රිය පුද්ගලයෙක් වෙයි. මෙය පිරිසේම වරදක් නොවේ. පිරිසට අනදෙන නිලධාරියාගේ එනම් සාතලිකව ගත් වැඩපිළිවෙලක් ඇත. සංඝ පරිනායකයාගේ අධර්ම පාලනයේහි වරදය භාවනා කරනවා කියා කාලේ නාස්ති කරගන්න එපා පරියත්තියෙහි යෙදෙන්න ඕනි අපටත් මේ ස්ථානයටත් ආදරයෙන් කටයුතු කරන දායකයන් සතුටු කරන්න ඕනේ ඔවුන්ගේ ආරාධනා දන් පින්කම් අශුභ දර්ශනාදියට හොඳට පෙළ ගැසී යන්නට ඕනෑ මේ කාලේ ඔය වැඩ කළාට ප්‍රතිඵලයකුත් නැහැ. ඒ නිසා ඔය වැඩි වැඩ අතහැර හොඳට සිල් ටික පුළුවන් තරමින් රැකගෙන ඉඳීම හොඳ යනුවෙනි. ඒ සංඝ පරිනායක තනගේ නිරන්තර දේශනා දිනපතා ලැබෙන සුගතෝවාදය මෙන් මෙබඳු දේශනාවන් අසන්නට ලැබෙන එම පිරිසට මෙබඳු පුද්ගලයෙකු ඇඟේ වැටුණ කුණක් මෙන් වීම පුදුමයක් නොවේ. අනුන් ගැන හෝ අනුන්ගේ වැඩ ගැන හෝ නොබලා තමාගේ භාවනා කෘත්‍ය දියුණු කරගෙන යාමට උත්සාහ කරන මේ යෝගාවචරයා වැඩි දෙනෙකුන් හට අප්‍රිය පුද්ගලයෙක් වේ. ඔවුන්ගෙන් ලැබෙන පීඩා සීමා රහිතය. භාවනා සිත පවත්වාගෙන යාමට මොහුට ඉඩක් නොලැබෙයි. මේ යෝගාවචරයාටද පසුබට නොවේ. හේ මෙසේ සිතයි. චක්කු මාස යතා අනේදා සෝතවා බදිරෝ යතා යයි මහා කච්චායන මහරහතන් වහන්සේ වදාලේ. ඇස් ඇතිව අන්ධයෙකු මෙන්ද කන් ඇතිව බිහිරෙකු මෙන්ද හැසිරෙන්නේ යයි කියාය. ඒ කාලයේත් මෙබඳු තැනැත්තන් සිටින්නට ඇත. අද ගැන කියන්නම දෙයක් නැත. මෙසේ සිතා වැඩි වැඩියෙන් ධෛර්ය වඩා භාවනා මානසිකාරය කඩනකොට කරගෙන යයි. හේ භාවනාවෙන් ක්‍රමයෙන් දියුණුවට පත්වේ. බාධක රාශියක් මැද යෝගාවචරයා අනුන් හට එපා වීම මෙන්ම යෝගාවචරයාට අනුන් එපා වීමද ස්වභාවික සංසිද්ධියස්සේ සැලකිය හැකිය. නියම ලෙසින් කල්පනා කරන්නට නොහැකි වූ ගුරු අවවාදයෙන් මදක් ඈත් වූ යෝගාවචරයා හට සිදුවන්නට ඉඩ ඇති පීඩා රාශිය අතිමහත්ය. හිතවතුන්ගෙන් මදක් ඈත් වී ගිය මොහුට නැටවීමට සෙස්සන් පමණක් නොව අනෙක් යෝගාවචරයෝම මනවින් සැදී සිට ගනිති. මේ හැම දෙනම භාවනාවේ යෙදුණු තැනැත්තා කිසිදු වැඩකට නැති පුද්ගලයෙකු කොට පෙන්වීමට සමත් වෙති. අහෝ ධර්මයේ කොහෙදෝ සැඟවී ගත්තේ හැඟේ. භාවනාවේ යෙදී ධාන මගඵල ලැබනු වෙනුවට අද සමාජයේ බලපානා අධර්ම වේගය යෝගාවචරයාගේ ඉස්මුදන මත කැරකෙවීමෙන් ඔහුට සැලසෙන්නේ කිමක්ද යනු මෙයින් වටහා ගත හැකි වෙයි. අද රහත් වීමට පිළිවන්කම ඇතත් මේ සාවිෂම ගිහි පැවිදි සමාජයේ වෙසමින් නම් චිත්තා ඒකාග්‍රතා මාත්‍රයකදු ලැබ ගැනීම පහසු නැත. ඊතා උසස් ධාන මාර්ගඵල ගැන කවර කතාද? බොහෝ යෝගාවචරයෝ තම තමන්ගේ ප්‍රණිදියද වෙනස් කරන්නාහ. එසේම ඕහු ඍජුව එක් සිතින් එහි යෙදෙන්නෝද නොවෙති. ඇතැම්හු නිවන පහසුවෙන් ලැබෙතොත් ලැබෙන්නත් නැතිනම් පසුව වෙන ආත්ම භවයකදී ඒ ලබා ගැනීමේ අදහසින් මෙන් බොහෝ හිමින් භාවනාවේ දෙන්නටත් ඊටා ගනිති. නොයේදී නිකම්ම කල් ගෙවන්නන් දෙස බලන විට මෙයත් උසස් ගුණයක්සේ සැලකිය හැකිව තිබේ.